වෙලාව රාත්‍රී 8යි විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසන උතුම් වූ සී සද්ධර්මයේ පැහැදිලි කර දෙන්නට ධර්මාසනය මතට වැඩම අවදාළී අතිපූජ්‍ය එල්ලාවල විජානන්ද ස්වාමින් වහන්සේ බේලුවගාම සූත්‍රය ඇසුරුනේ අද දේශකයන්න් වහන්සේ ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දෙන්නේ.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 දීමින් සිටින පින්වතුන් අද දවසේ මේ දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තබා ගත්තේ බේලෝගාම කියන සූත්‍රයයි. මේ බේලෝගාම සූත්‍රය බෞද්ධයන්ට ඉතාම වටින සූත්‍රයක්. හේතුව තමයි අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ මහා බෝධිසත්වෙක් වශයෙන් පෙරම්පුරලා සිදුවත් කුමාරයා වශයෙන් ඉපදිලා බෝධිසත්ව ජීවිතයක් ගත කරලා බුද්ධත්වයේ ලබාගෙන අවුරුදු 45ක් පමණ කාලයක් ඒ ලැබුවා උතුම් සම්බුද්ධත්වයේ අවබෝධය මේ සංසාරයේ දුක්ඛ ස්වභාවය සංසාර විමුක්තිය වටිනාකම මේ සියලුම සත්‍යයන්ට දේශනා කොට වදාළා. අවුරුදු 45ක් පමණ දීර්ඝ කාලයක් එදා දඹදිව සිටියා වූ සියලුම මිනිසයන්ට විවිධ ප්‍රදේශවල වැඩම කරමින් තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ මේ උතුම් වූ ධර්මය විවිධ ක්‍රමවලින් මිනිස්යන්ට පැහැදිලි කරා. මේ ජීවිත කාලයේ බුද්ධ ජීවිත කාලයේ අවසාන භාගය බුද්ධ පරිනිර්වාණය සිදි වෙන්නේ මාස කිහිපයකට පෙර අපේ බුදු පියාණන් වහන්සේ වස් කාලයක් වශයෙන් ගත කරනවා බේලුව කියන ග්‍රාමයේ බේලුව ගාමයේ කියන එක තියෙන්නේ ලිච්ඡවි රාජ්‍යය තුලයි ඒ විශාල මහනුවරට ආසන්න නියං ගමක් කුඩා ගමක් වශයෙන් තමයි බේලුගාමේ තිබිලා තියෙන්නේ. මේ ස්ථානයේ වස්සාන කාලයේදී මහා සංඝරත්නයක වැඩ සිටින බුදුහාමුදුරුවෝ විශේෂ ඉල්ලීමක් කරනවා හාමුදුරුවන්ගෙන් මේ කුඩා දුෂ්කර වූ බේලුව ගාමේ තමන් වහන්සේ මේ වස් කාලයේ වස් තුන් මාසය දුෂ්කරව ගත කරනවා. නමුත් මේ ආසන්නයේ තියෙන මහා දියුණු නගරයක් වන විශාල මහනුවරට කැමති සියලුම හාමුදුරන් වහන්සේලා වැඩම කරන්ද ඒ වස් කාලයේ ගත කරලා තමන්ගේ ශාසනික සේවාවන් සිදු කරන්න කියලා හාමුදුරුවෝ විශාල සංඛ්‍යාවකින් ඉල්ලා සිටලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඇතුළු කීප දෙනා වහන්සේ පමණක් බේලුව ගමේ වස්වසනෝ මේ වස්සාන කාලයේදී මේ බුද්ධ ජීවිතයේ අපි දකින විශේෂ සිදුවීම් ගණනාවක් වෙනවා පළවෙනි දේ තමයි බුදුහාමුදුරුවෝ මේ වස් කාලයේදී මේ බේලුව ගාමේ දැන් පෙන්වම් පාන්න ඉතා කිට්ටු අවස්ථාවක මේ ඒ බේලෝගාම නියංගමේදී වස්කාන කාලයේදී ක්‍රූර ආබාධයකට ලක් වුණා කියන මේ සූත්‍රයේ තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන කරුණු දිහා බැලුවම බුදුහාමුදුරුවෝ ජීවිතයේ අවසාන වෙන්න සුදුසු විදිහේ ඒ ඒ ಗುಣ පෙන්눔 කරන කූරාබාධයකට පත් වුණ බග මේ සූත්‍රය අනුව පැහැදිලි වෙනවා. ඒක නිසාවෙන් මේ බණ ධර්ම දේශනා කරන්න පෙර මේ සූත්‍රයේ තියෙන සිංහල තේරුම මේ පුර ආබාධයේ බුදුහාමුදුරන්ට වැළඳුණු ආබාධය පිළිබඳව ඒ දේලුගාම සූත්‍රයේ සිංහල පරිවර්තනය ගත්තොත් මෙන්න මේ වගේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි බේලුව ගමෙහි වස්වසූහ. එහි වස්වසූ භාග්‍යවතුන් වහන්සේට කූර ආබාධයක් උපන්නේය. මාරාන්තික වූ බලවත් වේදනා පවතිත්. ඒ වේදනා භාග්‍යවතුන් වහන්සේ පීඩා නොවේමින් සිහි නුවණින් යුක්තව ඉවසූසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙසේ අදහස් විය. උපස්ථායකයන්ට නොදන්වා භික්ඛු සංඝයාට අවවාද නොකොට පිරිනුවම් පාන්නේ පාන්නේ නම් එය මට සුදුසු නොවේ. එහෙන් මම මේ ආබාධයේ වීරියෙන් දුරුකොට ජීවිත සංස්කාරය ආරක්ෂා කරන්නා වූ ඵල සමාපත්තිය ඊට වාසය කරන්නේ නම් මෙමවි. මෙන්න මේ වගේ මේ ඒ සූත්‍රයේ අන්තර්ගත වෙන සිංහල තේරුමයි මම කිව්වේ. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේට එනම් මේ බේරුව බේරුව ගාමේදී මේ සූත්‍රයට හා මේ වගේම විස්තරයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ කියනවා මේ බේරුවා මේ දේශනා කරපු ධර්ම කොටස් ඇතුළත් කරලා තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයට කෙසේ වෙතත් බෞද්ධ විසින් අපි දැනගත යුතු ශ්‍රී ශ්‍රී කාරණයක් මේක. ඒ කාරණය තමයි බුද්ධත්වයේ අවබෝධ කරගත්තා වූ බුදුහාමුදුරුවොත් මේ සංසාරයේ දුකයි ඒ දුකට හේතුව තණ්හාවයි තණ්හාව නැති තැන නිවන තියෙනවා තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේක තමයි බුදුහාමුදුර අවබෝධ කරගත්තා වූ සත්‍ය හතර. මේ සත්‍ය හතර අවබෝධ කරගන්න අවබෝධ කරගත්තත් බුද්ධත්වයේදී තමන් වහන්සේට ලැබුණු මේ මනුෂ්‍ය ශරීරය ලෙඩ වලින් අඩුවීමක් සිදු වුණා කියලා පෙන්වන්න නොකරන හොඳම උදාහරණයක් තමයි මෙතන තියෙන්නේ. මේ අපි සැලකෙල්ලට ගත යුතුයි. වර්තමානයේ හුඟක් බෞද්ධයෝ තමන්ගේ සුළු අසනීප සුළු සුළු රෝග निराකරණය කරගන්න ඒ රෝග වලින් බේරෙන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ යොදා ගන්න මහන්සි ගන්නවා. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තමන්ට මේ වැළඳලා තියෙන මනුස්ස ශරීරයට වැළඳලා තියෙන මේ සුළු ආවාද විතරක් අහක් කරන ධර්මයක්. එහෙමනම් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ධර්මයේ තුල එවැනි ලෙඩ රෝග निराකරණය කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා නම් ඇයි බුදුහාමුදුරන්ට මේ වගේ රෝග ඇති වුනේ? මේ වර්තමාන බෞද්ධයා සැලකිල්ලට වාජනය කරන්න ඕනේ. එහෙම වාජනය කරේ නැත්නම් අපිට බුදුහාමුදුරන්ගේ සත්‍ය ධර්මයෙන් සත්‍ය ප්‍රයෝජන ගන්නවට වැඩිය අපේ බලාපොරොත්තු වර්තමානයේ ගීක පුජ්‍යලයන්ට ඇති වෙන අදහස් සම්පූර්ණ කරගන්න ධර්මීය යොදා ගන්න ස්වරූපයකටපත් වෙනවා. දැන් මෙතෙන්දී අපිට පැහැදිලිව පේනවා මෙච්චර උතුම් වූ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා ඒ ලබාගත්තා වූ බුද්ධ ජීවිතයේ තුල මේ ඒ බුද්ධ බුද්ධත්වයට පත් වෙන්න උදව් වන ඒ ශ්‍රී දේහය නැත්නම් ඒ ශරීරය විවිධ ආබාධවලට විවිධ රෝගවලට භාජනය වුණා කියන ප්‍රධාන ශාස්ත්‍රය තමයි මෙතන තියෙන්නේ. මේ වෙනුවගාම ගමේදී බුදුහාමුදුරන්ට කූරාබාධයක් මරණාසන්න ආබාධයක් ඇති වුණා කියලා තමයි එතකොට මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. හැබැයි බුද්ධ බුද්ධත්වයෙන් ලැබුණා වූ බෝධිසත්ව කාලයේම මේ මනස පුරුදු කරලා සිත දියුණු කරලා රූපාවචර අරූපාවචර ධානය ලබා ගන්න හැකියාව තිබුණා. ලැබුවා. ඒ රූපාවචර අරූපාවචර ධානය සාමාන්‍යයෙන් ඇස්කන් ආසාදී පංච ඉන්ද්‍රියන් తాවකාලිකව විසන්ධි කරගෙන මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් ලබාගන්නේ ඒවා. මුලක් තාපසයෝ ඒ වගේම ආධ්‍යාත්මික ගුරුවරු මේ රූපාවචර අරූපාවචර ධානවල වාසය කරලා තමන්ගේ ජීවිත කාලය ජීවිත කරගන්නා බව වර්තමානයේ වුණත් සාක්ෂි තියෙනවා ටිබෙට් හා ඉන්දියාවේ යෝගීන් අධ්‍යයනය කරපු දැන් බුදුහාමුදුරන්ට මේ හැකියාව උපරිමයේ තිබුණා. නමුත් උන්වහන්සේ කවදාවත් සාමාන්‍ය ජීව ස්වરૂපයට බාහිර දෙයක් සිදු කරලා නැහැ. මේ වේලුගාම සූත්‍ර වේලුගාමේදී දා වස් කාලයේදී ඒ ඇති වුණා වූ අසනීපය මේ අසනීපය අටුවාවල හුඟක් වෙලාට පැහැදිලි කරන්නේ අතිසාර ස්වરૂපයේ තියෙන උදරයේ අමාරුවක් කියලා. මේ මරණාසන්න වන ඒ වගේම දැඩි පීඩාවකටපත් වෙන නැගිටලා ඇවිද ගන්නවත් බැරි තත්ත්වයකටපත් වෙන විදිහේ අසනීපයක් තමයි බේරුගාම සූත්‍රයේ බේරුගාම ගමේදී බුදුහාමුදුරන් වහන්සේට වැළඳුනේ. දැන් මෙතෙන්දී බුදුහාමුදුරෝ කල්පනා කරනවා මට දැන් මේ අසනීපේ නිසාවෙන් සමහර විට මරණයට තුනක්පත් වෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට මේ වස් කාලයක එතකොට අය හාමුදුරු බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය වන ඉහළ බෙලේ ශ්‍රාවකයෝ ළඟ නැහැ. ඒ වගේම වස් කාලයේ මිනිසුන්ට එහා මෙහා විදින්නත් බෑ. ගම් වතුර ගල්ලා ගංගා පිටාර ගිහිල්ලා තියෙන නිසාවෙන් ප්‍රවාහන පහසුකම් නැහැ. පයින් යන අයට යන්නත් බෑ. මේ වගේ ඉන්දියාවේ තියෙන දුෂ්කර ගමනාගමනයක් තියෙන මේ බේලුවාම කියන ප්‍රදේශය ගත්තා. වටේටම ගංගා වලින් ඒ වගේම විශාල හැල් වලින් පිරිච්චි ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය තුල එතකොට තව අනිකුත් ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න බැරි වෙනවා. මේ නිසාවෙන් බුදුහාමුදුරුවෝ අදිෂ්ඨානයක් කරා කියලා මේ සූත්‍රයේ තියෙනවා. මම ඒ ශ්‍රාවකයන්ට අන්තිම අවවාදයක් නොදී උපස්ථායකයන්ට මේ මගේ පින්වම් පෑම ගැන දැනුම් නොදී පින්වම් පාන එක හොඳ නැහැ. ඒ නිසාවෙන් උන්වහන්සේ මේ සූත්‍රයේම පෙන්වනවා අ බලවත් වීර්යයෙන් යුක්තව ඉවසගෙන මුලින් ඉඳලා මේ අසනීප උස්සන්න වෙන නිසාවෙන් පසුව අරහත් ඵල සමාධියට සමවැදිලා ඒක යටපත් කරගෙන හිටියා කියලා. ඒකට අරහත් ඵල සමාධියටපත් කළා මේ අසනීපයේ යටපත් කරගෙන ඉඳලා ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මේ ස්ථානයේ ඉන්නවා මේ අසනීප තත්ත්වය දැකලා ආනන්ද හාමුදුරුවෝ හුඟක් බය වෙලා මෙන්න මේ වගේ ප්‍රකාශය ආනන්ද හාමුදුරුවෝ මේ සූත්‍රය තුල පැහැදිලි කරලා තියෙනවා ඒකේ සිංහල පරිවර්තනයේ අපිට හරි වැදගත් හින්දා සිංහල පරිවර්තනය මම මේ පින්වතුන්ට ප්‍රකාශ කරනවා එක් පසක හිඳගත් ආයසුමත් ආනන්ද ස්තවරයේ තෙමි භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙලිය මේ අසනීපය හොඳ වෙලා බුදුහාමුදුරෝ තරමක් දුරට සංගතලතියකට ආවම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බව දක්නා ලදී භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි බව දක්නා ලදී. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්කම නිසා මගේ කය ගල් ගැසුණාක් මෙන් විය. මට දිශාද නොවටහෙත්. ඊළඟට තියෙනවා මට සතිපට්ඨාන ධර්මයේද නොවටහෙත්. එහෙත් ස්වාමීනි මට දැන් භාග්‍යවතුන් වහන්සේගේ වහන්සේ වික්කු සංඝයාරමයා කිසියම් පස්චිම අවවාදයක් නොදී පිරුවන් නොපන්නේයි ස්වල්ප මාත්‍ර ආස්වාදයක් ලැබී ඇතැයි කීය. එන්නේ මෙතෙන්දී දැන් බුදුහාමුදුරුව අර කෝරා ආබාධයෙන් පරසමාපත්තියෙන් යටපත් කරගෙන ඉඳලා ටික කාලයක් ගියාට පස්සේ අර අසනීපේ හොඳ වෙලා මේ සූත්‍රයෙන් ඇතුළත් වෙනවා පළමු වතාවට ඒ වැඩ සිටියා වූ කුටියෙන් එළියට වැඩලා ගස් හේවනක හිටියා කියලා වැඩ සිටියා කියලා. අන්න එතෙන්ට ආපු ආනන්ද හාමුදුරුව තමයි මේ ප්‍රකාශනය කරන්නේ. ඒකට ආනන්ද හාමුදුරුව බොහොම බයෙන් සැකයෙන් ඉඳලා තියෙන බුදුහාමුදුරුව මේ තියෙන ආබාධ තත්ත්වයේ උස්සන් වෙලා පින්වම් පායිම කියලා. ඒ වගේම ආනන්ද හාමුදුරන්ගේ ඒ ප්‍රකාශය තුළ තියෙනවා මෙහිම අදහස් කීපයක්. ඒ අදහස් වල ධර්මානුකූල විශාල වටිනාකමක් දකින්න හම් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ගිලන්කම නිසා මගේ කය ගල් ගැසුණාක් මෙන් විය. මේ බුදුහාමුදුරන්ගේ අසදිලංකම ලෙඩ අසනීපේ හින්දා ආනන්ද හාමුදුරන්ගේ කය ගල් ගැසුණාක් මෙන් වූ හිතියේ. ඒ වගේම ආනන්ද හඳුරෝ ප්‍රකාශ කරනවා මට විසාද නොටෙහෙත්. ඒත් මේ අසීම කාලයේදී ආනන්ද හඳුරන්ට ඇත්තටම කිසිම දෙයක් කරගන්න හිතෙන්නේ නැති විසාද නොටෙහෙ කියන උතුරු දකුණු නැගෙනහිර බටහිර ඒවා උනත් සාමාන්‍ය කාටත් තේරෙන්නේ ඉර පායන එක ඉර බහින එක. එතකොට ඒකවත් තේරෙන්නේ නැති සත්‍යයට වික්ෂිප්ත භාවයකින් හිටියා කියන එකයි. ඊට පස්සේ තව වටිනා දෙයක් මෙතන ආනන්දහඳුරෝ පෙන්නනවා. ස්වාමීනි මට සතිපට්ඨාන ධර්මයේද නොයට හේත්. කියන්නේ දැන් බුදුහාමුදුරන්ගේ උපදේශ සියලුම ශ්‍රාවකයන්ට තියෙන්නේ සතර සතිපට්ඨානෙන් වාසය කරන්න. එතකොට සතර සතිපට්ඨානේ වාසය කිරීම අනිවාර්ය කරලා තියෙනවා මීට පෙර සූත්‍රයක. ඒ සූත්‍රය අපි පසුව පැහැදිලි කරන්න දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ මේ අසනීපය හැදෙන්නේ වේලුව ගාමේදී ඒ සූත්‍රයේ විශේෂ වූ සූත්‍රයක් දේශනා කරනවා තියෙනවා සලාගාම කියන මේ නිච්චොයි ගමේදී. එනිදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නාවක ඒ වගේම ශේක తත්වය ශේක తත්වය කියන්නේ ආර්ය තත්වයට සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගඵල ලබාගත්ත ඒ වගේම රහත් වෙච්ච සියලුම දෙනා සියලුම ශ්‍රාවකයෝ සතරාතිපට්ඨානය පමණක් වැඩි යුතුයි කියලා. දැන් ඒක ඊට පෙර කරපු දේශනාව. දැන් මේ දේශනාවේ මේ වටිනාකම මෙතෙන්දී ආනන්ද හාමුදුරුවෝ එච්චර බුදුහාමුදුරුවෝ උපදෙස් දෙලා කියද්දී ශ්‍රාවකයන්ට සතරාතිපට්ඨානෙම වාසය කරන්න කියලා මේ බුදුහාමුදුරන්ගේ ධර්මෝ අසනීපේ හේතුවෙන් ආනන්ද හාමුදුරුවන්ට සිදුවෙච්චි අකරතැබ්බ නැත්නම් අඩුපාඩුව තමයි මෙතන කියන්නේ. මට සතර සතිපට්ඨානය නොතෙහි. එතකොට දැන් ඒක ගැන අපි සැලකිලිමත් විය යුතුයි. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ සෝවාන් වූ ආර්ය පුජ්‍යලිය. ඒතර සෝවාන් වූ ආර්ය පුජ්‍යලයේ කොටත් එතකොට බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන සද්ධාව ගෞරවයේ ඊටාම ඉහළ ප්‍රත්‍යයක ආනන්ද හැඳුරුවේ කියන්නේ හාමුදුරන් වහන්සේලා ශ්‍රාවකෙ දිහා බැලුවම ඉතින් උන්වහන්සේට එතනින් ඇතිවෙච්ච මානසික මේ පීඩනය සුවාන් පුජ්‍යලයාටත් එහෙමනම් මේ වගේ தත්ත උදා වෙන්න පුළුවන් කියන එක මේ ධර්මයේ ඔප්පු වෙනවා. මොකද්ද? ආනන්ද හැඳුරුව පැහැදිලි කරනවා මට මගේ කය ගල් ගැසුණාක් මෙන් විය. මට දිශාද නොවැටහි. මට සතිපට්ඨාන ධර්මයේද නොවැටහි. මෙන්න මේක කියනවා. ඊට පස්සේ හැබැයි මහානන්ද හාමුදුරුවෝ සතුටටපත් වෙනවා. මට දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා ආරම්භයා කිසියම් පස්චිමවාදයක් නොදී පිරිනුවන් නොපන්නේයි ස්වල්ප මාත්‍ර ආස්වාදය ලැබී. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් සෝතත්වයට ආපෙහින් ආනන්ද හාමුදුරුවන්ට දැන් සතුටක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් බුදුහාමුදුරුවෝ අනිවාර්යෙන් පිරුණම් පානවා ළඟදීම. නමුත් දැන් දැන් තියෙන සත්‍යය අනුව පිරුණම් පාන්නේ සියලුම සංඝ රත්නයේට ශ්‍රාවකයන්ට පස්චිම අවවාදයක් දීලාමයි. දැන් මේ දෙකක් තියෙන එක ගැන ආනන්ද හඳුරු සතුට වෙනවා. දැන් ඔන්නේ සිද්ධිය තමයි මේ වේලුගාම සූත්‍රයේ නිදානේ. එතකොට මේ සිද්ධිය සිදු වෙලා දැන් බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශයත් ආනන්දහාමුදුරුවෝ කරාට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මෙන්න මෙහිම ටිකක් මේක තමයි ඊගාට අපිට ලැබෙලා තියෙන්නේ කුමක්ද ආනන්දේ දැන් වික්කු සංඝයා මා කෙරෙහි කුමක් හේයින් බලාපොරොත්තු වන්නේ මොන ප්‍රශ්නයක් අහන්නේ දැන් ආනන්දහාමුදුරුවෝ ඉස්සෙල්ලා සතුටු වෙනවා කියනවා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්න පෙර සියලුම ශ්‍රාවකයන්ට පස්චිමාවාදයක් නොදී නම් පින්වම් පාන එකක් නෑ කියලා. ඒක ප්‍රකාශ කරපුවාම ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්දය දැන් වික්ෂංගයා මා කෙරෙහි කුමක් බලාපොරොත්තු වන්නේද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ආනන්ද හාමුදුරුවන්ට මම මේ ජීවිත කාලය තුලදී සියලුම ශ්‍රාවකයන්ට සියලුම දෙනාට අවශ්‍ය සියලු දේ දීලා හමාරයි. අවසානයි. ඒක ඔප්පු වෙනවා තව බුදුහාමුදුරන්ගේ මේ දේශනා පාඩ ටිකෙන් ආනන්දේ මා විසින් ඇතුළත් ඇතුළත් පිරිස පිට පිරිස වශයෙන් වෙනසක් නොකොට ධර්මයේ දේශනා කරන ලදී. ආනන්දේ තථාගත ධර්මයේ ගුරුන්ෂ්ඨිය නැත්තේ. එන්නේ මේ වගේ දේශනාවක් කරනවා. මේකේ මේ කතාව මොකද්ද? ආනන්දය මා විසින් ඇතුළත් පිරිස පිට පිරිස වශයෙන් වෙනසක් නොකොට ධර්මයේ දේශනා කරන ලදී. ඒ වගේම තථාගතයන් වහන්සේ ළඟ ගුරු මුෂ්ටි නැත. උන්වහන්සේ හඳුන්වන්නට ප්‍රකාශ කරන දේශනාව. මේන් පෙන්වුම් කරන්නේ මේ ඇතුළත පිරිසක් හා පිටරට පිරිසක් වශයෙන් ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ට ඉඳලා නැහැ කියන එක. ඒක තේරුම සාමාන්‍ය අනිකුත් ශාසනවල අනිකුත් මොනහරි සංවිධානවල ඒ වගේම ගුරුකුලවල ප්‍රධාන පුජ්‍යලයා ශාස්ත්‍රවරයෙක් නම් ශාස්ත්‍රවරයා ආගමික නායකයෙක් නම් නායකයා ඒ ආගමික සංවිධානීය දැනුවත් කිරීම ඒ වගේම අධ්‍යාත්මික පුහුණුව ඒ සෑම කටයුත්තකදීම තෝරාගත් පිරිසකට වැඩියෙන් ධර්මයේ දීමත් ඒ වගේම ළඟ ඉන්න පිරිසක් ඇතුළත පිරිස කියලා. ඒ වගේම ධර්මයේ හරියේ මොනහරියේ අධ්‍යාත්මික පුහුණුව අඩියෙන් දෙන පිරිසක් වශයෙන් කොටස් දෙකක් එදත් තිබුණා අදත් තියෙනවා. අද ලෝකේ ඕන සංවිධානයක එහෙම තියෙනවා. ඒකේ සාමාන්‍ය ස්වરૂපය තමයි අපිත් දන්නවා කොහොම වුණත් වර්තමානයේ සාමාන්‍ය සමිති සමාගමක් බිහි වුණා. ඒකේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, ඒ වගේම ප්‍රධාන කාරක සභිකයෝ කියන අය ඇතුළතයි. ඒගොල්ලෝ මේ සංවිධානය පිළිබඳ දන්නේ සියලු දත්ත, සියලු දේවල් අර බාහිර සමාජිකයෝ දන්නේ. දැන් බුදුහාමුදුර මෙතෙන් ආනන්ද හැඳුනට පැහැදිලි කරන්නේ මගේ මේ ශාසනය මගේ මේ ධර්මය එහෙම එකක් නෙවෙයි. කවුරුවත් මගේ ඇතුළත වෙනම කණ්ඩායමක් විදිහට වැඩියෙන් ධර්මයේ දන්නේ කණ්ඩායමක් නෑ අඩුවෙන් දන්නේ කණ්ඩායමක් නෑ. ඒක තමයි ප්‍රකාශ කරන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් වෛද්‍යාචාර්යවරයෙක් වෙන්න පුළුවන් වෙද මහත්යෙක් වෙන්න පුළුවන් නැත්නම් අධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න පුළුවන් නැත්නම් ලක්ෂාත්‍රය පිළිබඳ විශාරදයෙක් වෙන්න පුළුවන් ඔය තියෙන එදා තිබිච්ච සියලුම වැදගත් ශිල්ප ශාස්ත්‍රවල ඒ ප්‍රධානියා ගත්තොත් ඒ ප්‍රධානියා මරණය දක්වා සංගවාගත් දෙයක් තියාගෙන ඉන්නවා. ඒකට කියනවා ගුරු මුෂ්ටි කියලා. මේ ගුරු මුෂ්ටිය දෙන්නේ ඒ ප්‍රධාන පුජ්‍යලයා තමන්ගේ හොඳම ගෝලයාට දෙන්නේ හැබැයි උරු මුෂ්ටිය මරණාසන්න කාලය. දැන් සෑම අධ්‍යාත්මික ගුරුකුලයක මේ ලක්ෂණයක් දකිනවා. මෙන්න මේක මම ළඟ නැහැ කියන එක ආනන්ද හැඳුනන්ට දේශනා කරනවා. තථාගතයන් වහන්සේගේ ගුරු මුෂ්ටියක් නෙවෙයි. සංඝ වාගත්තේ ප්‍රධාන ශිෂ්‍යයෙකුට දෙන්න දෙයක් නැහැ. ගිහි හෝ පැවිදි හෝ ඒ වගේම ගැහැණු හෝ පිරිමි හෝ ඕනම කෙනෙකුට දෙන ධර්මයේ එකමයි. ඒක හින්දා ගුරු මුෂ්ටි නෑ. ඒ නිසා මේ මගෙන් අන්තිම අවවාදයක් අවශ්‍ය වෙන්නේ නෑ ආනන්ද කියන එක තමයි මේ දේශනාවේදී මුලින්ම පැහැදිලි කරන්නේ. ඒ වුණාට බුදුහාමුදුරෝ මෙතෙන්දී අන්තිම අවවාදය දෙනවා. මේ ටික ආනන්ද හැඳුනන්ට පැහැදිලි කරලා මගේ ගුරු මුෂ්ටියක් ඇත්තේත් නැහැ. ඒ වගේම ප්‍රධාන ශිෂ්‍යෝ කියලා අලුතෙන් අමුතුවෙන් උගන්වපු කණ්ඩායමකුත් නැහැ. ඒ වුණාට මම සියලු දේ සියලු ධර්මය අවබෝධ කරගත්තේ ධර්මයේ මේ සංසාරයේ දුකයි දුකට හේතුව තණ්හාවයි ඒ තණ්හාව නැති කරන මාර්ගය මේකයි තණ්හාව නැති කරන තියෙන නිවනයි කියන එක ගුරු මුස්තියකින් තොරව සියලුම ගිහි පැවිදි ශ්‍රාවකයන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා විවිධ මාධ්‍ය ක්‍රමවලින් ස්වරූපවලින්. ඒ தත්ත්වයේ උඩ මේ ධර්මයේ තවත් ශ්‍රාවකයෝ මගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. එහෙම දේශනා කරලා මේ ආනන්ද හාමුදුරන්ට ඊට පස්සේ පැහැදිලි කරනවා බුදුහාමුදුරන්ගේ මේ වෙනකොට ශාරීරික தත්ත්වය. ඒක හරි වැදගත් දෙයක්. මොකද ලංකාවේ අසිත බෞද්ධයන් හුඟක් මේවා පිළිගන්නේ. මොකද Tamanta ලෙඩ රෝග හැදෙනකොට බුදුහාමරගේ ධර්මයෙන් පිළියම් හොයන්න යනවා. සබහ ධර්මීය එතකොට අමතක වෙලා යනවා. බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය බුද්ධත්වය අමතක වෙලා යනවා. මෙන්න මේ වගේ ප්‍රකාශනයක් මේ සූත්‍රයේ තුල දකිනවා. මේ දේශනාවම මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ විදිහටම තියෙනවා. මම කෙටියෙන් කියන්නම්. දැන් වනාහි මම විරාගියේ වෙමි. මහලු වූයේ වෙමි. කල්ගත වූයේ වෙමි. වයසට පැමිණියේ වෙමි. අසූ වයස් වෙමි. ආනන්දේ යම්සේ විරාගිය ගලක් උණපතුරු බඳ ප්‍රයෝජනයට ගනීද ආනන්දේ එසේම තථාගතයන් වහන්සේගේ කය උණපතුරු තබා බඳින ලද්දාක් මෙන් හඟිමි වදාළේ. මේ කියන්නේ බින්තුනේ බුදුහාමුදුරන්ගේ මේ බේලුව යාමේදී ශාරීරික தත්ති එතකොට දැන් ශාරීරිකව දුර්වලයි කියන පණිවිඩය ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. මම ඉස්සර වගේ නෙවෙයි දැන්. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ මේ தත්ත්වයේදී බුදුහාමුදුරුවෝ තවදුරටත් මේ ජීවිතයේ ඒ කියන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න මරණය ජය ගන්න දැනට සිදු කරන ඒ ක්‍රියාවලිය ගැන ආනන්ද හඳුරන්ට මේ සූත්‍රය තුල ඊට පස්සේ පැහැදිලි කරනවා. ඒ මේ විදිහටයි තියෙන්නේ. ආනන්දය යම් විටක තථාගත තෙමේ සියලු රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමෙන් නැත්නම් වේදනා නිරුද්ධ කිරීමෙන් අනිමිත්ත චේතෝ විමුක්ති සංඛ්‍යාත අරහත් ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නේද ආනන්දේ එකල්හි තථාගතයන් වහන්සේට අතිශයින් පහසු වෙයි. එහින් ආනන්ද තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොටගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මීය ආලෝකයක් කොටගෙන ධර්මයේ පිහිට කොටගෙන අනිකක් පිහිට නොකොටගෙන වාසය කරව. දැන් මෙතෙන්දී ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරන්නේ මට මෙච්චර ශාරීරික දුර්වලතාවයක් තියෙනවා තවදුරටත් මේ ජීවිතය පවත්වා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. යන්තමින් මම මේ ජීවිත ජීවිතය පවත්වා ගන්නේ මෙන්න මේ දේ හරහායි. ඒ කියන්නේ රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමේ. ඇතම් වේදනා නිරුද්ධ කිරීමේ. රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමෙන් කියන එකේ තේරුම මෙතන රූපාවචර ධානවල ඉන්නේ නැතුව කියන එක. ඒ කියන්නේ සමත ධානවල හිටියත් ඒ ධානයකවත් මේ ජීවිතය දැන් රැකගන්න බෑ. ඒ වෙනුවෙන් බුදුහාමුදුරුව වැඩිපුරම වාදේ කරලා තියෙන தත්ත්වය අධ්‍යාත්මික தත්ත්වය මෙතෙන්දි පැහැදිලි කරනවා. අනිමිත්ත චේතෝ විමුක්ති සංඛ්‍යාත අරහත් ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නේද ආනන්ද ඒකාන්ලී තථාගතයන් වහන්සේට අතිශයින් පහසු වෙයි. එහෙනම් අනිමිත්ත සමාධියක් කියන්නේ විපස්සනා සමාධියකින් තමයි විපස්සනා සමාධිය උච්චතම අවස්ථාව තියෙන්නේ අරහත් ඵල සමාධිය. එතකොට විපස්සනා සමාධියක බලයෙන් හැකියාවෙන් තමයි බුදුහාමුදුරන්ගේ ජීවිතය දැන් ආරක්ෂා වෙන්නේ. ඒ වෙනුවට මේ තත්ත්වයේදී කාමාවචර ස්වરૂපයෙන් ලෞකික ස්වરૂපයේ තියෙන රූපාවචරෝ අරූපාවචර ධානයකින්වත් ජීවිතය ආරක්ෂා කරගන්න බෑ කියන පැහැදිලි කිරීම තමයි ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නේ. දැන් එවැනි තත්ත්වයක වැඩ වාසය කරන බුදුහාමුදුරුවෝ අර විදිහට ආනන්ද හාමුදුරන් නොයෙකුත් දේවා පැහැදිලි කරමින් මම මේ වන විට අවබෝධ කරගත්තා වූ සියලුම ධර්මීය ශ්‍රාවකයන්ට දීලා තියෙනවා. ගුරු මුෂ්ටියක් තියාගෙන නැහැ. මං ඉන්නේ තත්ත්වේ දැන් මෙන්න මේ වගේ. මට ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන එකම පිහිටයි අරහත් ඵල සමාධියයි. නමුත් මං අනිත් ශ්‍රාවකයෝ එනකම් මේ වස් කාලය කොහොම හරි ගත කරනවා කියන හැඟීම ආනන්ද හාමුදුරන්ට දීලා මේ අන්තිම අවවාදයේ බුදුහාමුදුරුවෝ මෙතෙන්දී දේශනා කරනවා. එතකොට මේ ශරාගාම සූත්‍රයේදී මුලින් පැහැදිලි කරපු දේම මේ බේලුගාම සූත්‍රයේදී බුදුහාමුදුරුව අවසාන අවවාදයක් විදිහට සාමාන්‍යයෙන් පිරිනම් මංචකයේදී දේශනා කරපු එකට පෙර කරපු අන්තිම දේශනාව මෙයයි. මේ දේශනාවේ තියෙන්නේ මෙන්න මේ ටික. ඒක තමයි මාතෘකාව වශයෙන් තබාගත්තේ. කතානංච වික්ඛෝ අත්ථ දීපෝ විහෙරති. අත්ථ සරණෝ අනඤ්‍ය සරණෝ ධම්මදීපෝ ධම්මසරණෝ අයං සරණෝ ඉදානන්ද බික්කෝ කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සා තමෙතෙන් මේ පැහැදිලි කරන්නේ අත්තදීපෝ විහෙරති ආනන්දේ කෙසේනම් මොහනකම තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොටගෙන අනිකෙක් පිහිට නොකටගෙන ආලෝකයක් තමා ආලෝකයක් කොටගෙන ධර්මීය පිහිට කොටගෙන ධර්මීය ආලෝකයක් කරගෙන ජීවත් වන්නේද? ඒ කියන්නේ දැන් මෙතෙන් දිහැදිලි කරන්නේ සියලුම ශ්‍රාවකයන්ට එදා වැඩ සිටි හාමුදුරුවෝ වෙන්න පුළුවන් වර්තමානයේ ඉන්න අනිකුත් විහිදයිදී ඕනම ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් මේ අවවාදයේ බුදුහාමුදුරන්ගේ ප්‍රධාන පෙළේ අවවාදය. කවුරු හරි ශ්‍රාවකෙක් ඉන්නවා නම් ගිහි හෝ පැවිදි ඒ ශ්‍රාවකයා තමා පිහිට කොටගෙනම තමාගේම උත්සාහයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මය තේරුම් ගත යුතුයි අවබෝධ කරගත යුතුයි. ඒක තමයි අත්දීපෝ විහෙතති. අනන්‍ය චරණ වෙන කාගේවත් සරණ මෙතෙන්දී බුදුහාමුදුරන්ගේ ධර්මයේදී සංසාර විමුක්තියට වෙන කාගේවත් සරණින් කරන්න බෑ. වෙන කාගේවත් සරණ කියන්නේ වෙන කාටවත් තව කෙනෙක් නිවන් දක්වන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න බෑ. නමුත් අනික් කෙනෙක්ගෙන් සහයෝගය ගන්න පුළුවන් ඒක සත්පුරුෂ ආශ්‍රය කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා. නමුත් කොච්චර සත්පුරුෂය ආශ්‍රය කරත් අවසානයේදී මේ බුදුහාමුදුරෝ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ශ්‍රාවකයාට තමන්ම පිහිට කොටගෙන තමන්ම ආලෝකයක් කරගෙන ලබාගත යුතු දෙයක්. ඒක ලබා ගන්නේ කොහොමද කියලා අවසානයේ සාරාංශව දේශනා කරනවා. ඒ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ලැබෙන ඒකායන ක්‍රමය. මෙතෙන්දී නැවත මතක් කරනවා ඉදානන්ද බික්කෝ කායේ කායනුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සාන. ඒ වගේම මෙතන දේශනා කරන්නේ සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානය වැඩිම තමයි එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්නන තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ඒ සංසාර විමුක්තියට යන ඒකායන ක්‍රමය. එතකොට සියලුම ශ්‍රාවකයන්ගෙන් අවසානයේ මෙච්චර දුර්වල අවස්ථාවක මෙච්චර විශේෂ වූ අවස්ථාවක නැවත නැවත ඉල්ලන්නේ මිහි පැවිදි සියලුම ශ්‍රාවකයන්ගෙන් මම හොයාගත් සංසාර මුක්තිය බුදුහාඳුර අවබෝධ කරගත්තා වූ දුක නැති තැන දුකට හේතුව දුක නැති කරන මාර්ගය රඳා පවතින්නේ එකම එක ක්‍රමයක් තුලයි ඒ ක්‍රමය තමයි සතර සතිපට්ඨානෙ වැඩි. දැන් එහෙමනම් මේ පින්වතුන් හැමදෙනාම නැවත නැවත මතක් කරන්න වෙන්නේ මෙන්න මේ தත්ත්වයයි. බුදුහාමුදුරුවෝ හැමදාම හිමනම් දේශනා කරන්නේ මේ සංසාර විමුක්තිය චතුරාර්ය සත්‍ය අවබෝධයට ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යය තමයි සතරාතිපට්ඨානිය වැඩි වීම. සතරාතිපට්ඨානිය වැඩි වීම කරන්න පෙර ඕන නම් ශ්‍රාවකයාට කරන්න දේවල් ඒවට අත්‍යවශ්‍ය දේ කාරණා තුනක් ගැන උදාහරණයක් ධර්මයේ විස්තර වෙනවා. සතරාදිපට්ඨානයේ වඩන්න පහසුවක් වෙනවා සමත භාවනා වඩලා තියෙන කෙනාට. ශ්‍රාවකයාට පුළුවන් ඒ දේ සතරාදිපට්ඨානයේ වඩන්න නැතුව වුණා සමත භාවනා වඩන්න. නමුත් දුක කෙලවර වෙන්නේ සමත භාවනා වැඩුවොත් ශ්‍රාවකයාට කාමාවචර දුකෙන් සාවකාලිකව අත් මිදෙන්න පුළුවන්. කාමාවචර දුක කියන්නේ කාමාවචර සත්ත්ව ස්වરૂපයෙන් తాවකාලිකව අත්මිදෙන. සමත භාවනාව හොඳට දියුණු කරගන්න. රූපාවචර ධානය ලබා ගත්තොත් කාමාවචර තත්ත්වයෙන් අහක් වෙන්න පුළුවන්. తాවකාලිකව. ඒකට කාමාවචර දුකට අයිති වෙනවා දිව්‍ය ලෝක හයේ දුක. දෙවියෝ දුක් විඳිනවා. සංසාරගත සත්තු විඳිනවා. මිනිස්සු ඊට වැඩිය දුකක් විඳිනවා. සතර පාය සත්තු මිනිසයන්ටත් වැඩිය දුක් විඳිනවා. එහෙමනම් හරි සමත භාවනාව වැඩි වීම තුලින් මේ කාම ලෝකයේ දේව, මනුස්ස, සතර පාය කියන දුක් වලින් తాවකාලිකව මිදෙන්න හැකියාව ලබනවා. తాවකාලිකයි. ඊට පස්සේ මිනිස්යෙකුට පුළුවන් වුණා නම් සතර පායේ දුකෙන් අත මිදෙන්න පංචශීලයේ ආරක්ෂා කරන්න తాවකාලිකව. මේ දේශනාව අනුව බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය අනුව යම්කිසි ඉපදුණු මිනිස්සේ පංචශීලය ආරක්ෂා කරනවා නම් පංචශීල කඩන්නේ නැත්නම් ඒ මිනිස්යා කවදාවත් ඒ ජීවිතයේ අවසානයේ සතර පායට යන්නේ. පංචශීල කැඩුවේ නැත්නම්. නමුත් తాවකාලිකයි. ඒ දෙවෙනි තත්ත්වයේදී ආය මිනිස්සේ කියලා පංචශීල කැඩීම තුල සතර පායට යන්න පුළුවන්. එහෙනම් සතර පායෙන් හක් වෙන ක්‍රමයකුත් සතර පායේ තියෙන දුකෙන් తాවකාලිකව අහක් වෙන ධර්මයක් බුදුහාමුදුර දේශනා කළා තියෙනවා. ඒ තමයි මිනිස්යා පංචේල ආරක්ෂා කරන එක. එතකොට සතර ආපායේ දුකින් අහක් වෙන එක පංචේල ආරක්ෂා කිරීමෙන් ලැබෙනවා සීලයකින්. ඊළඟට පංචේල ආරක්ෂා කරගෙන ඉඳලා මරනොත් manussත්වයේ තියෙනවා. මිනිසෙක් වෙලා පංචේලත් ආරක්ෂා කරලා ආමිෂ පින්කම් දාන ආදී පින්කම් කරොත් එයා manussත්වයේ ඉක්මවල මනුස්ස දුකෙන් ඉක්මවලතාවකාලිකව දේවත්වයේ දුකකටපත් වෙනවා එහෙමනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සම්පූර්ණ සංසාර දුකම කෙලවර කරන කරන්නත් ඒ වගේම ඊට අඩුවෙන් තියෙන සාංශාරික වශයෙන් රූපාවචර හෝ අරූපාවචර දුකකට පමණක් සීමා වෙන්න සමත භාවනාවක් මනුෂ්‍යත්ව දුකෙන් ඉහළ තියෙන ඊට වැඩිය සැප තියෙන දිව්‍ය ලෝකෙට යන්න සීලය හා ආමිෂ පින්කම මනුෂ්‍යත්වයේ දුකේ විතරක් මිනිස්යාන්ට තව තවත් ඉන්න පංචිල් රැකීමත් පංචිල් රැකීමත් මනුෂ්‍යත්වයේ තියෙන දුකට වැඩිය ඊට පහත් ගැඹුරු දුකකටපත් වෙන සතර අපායටපත් වෙන්නේ දුස්සීලකමක් පංචශීලයේ ආරක්ෂා නොකිරීමක් කියන ධර්මතාවය පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් මෙතෙන්දී ඉල්ලා සිටින බුදුහාමුදුරෝ මේ සතර අපාය දුකෙන් తాවකාලිකව නිදහස් වෙන්නක් නෙවෙයි මනුස්සත්වයේ බව ඉන්නක් නෙවෙයි දේවත්වයේ ඉන්නක් නෙවෙයි බ්‍රහ්මත්වයේ ඉන්නක් නෙවෙයි මේ ඉල්ලන්නේ සතර සතිපට්ඨානෙ වඩන්න සංසාර දුකින් අත මිදෙන්න. සතර සතර සතිපට්ඨානෙ හැර සංසාර දුකින් අත මිදෙන වෙන ක්‍රමයක් නැහැ. මේක මේ බුද්ධ දේශනාවල අවසාන දේශනා ස්වરૂපයයි. එතකොට වර්තමාන බෞද්ධයන් ගිහි පැවිදි සියලුම ශ්‍රාවකයන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සතර අතිපට්ඨානයේ වැඩිමිට හැම වෙලේම මහන්සියකටපත් වෙන්න ඕනේ, වෙහෙසටපත් වෙන්න ඕනේ, එය අනුගමනය කරන්න ඕනේ. ඊට අමතරව ශ්‍රාවකයාට පුළුවන් සමත භාවනාවෙන් අනුග්‍රහ දක්වන්න, ආමිෂ බින්කමෙන් අනුග්‍රහ දක්වන්න හා අදිශීලයෙන් පංචශීලයෙන් ඉඳලා ඉහළට දින අදිශීලයෙන් ඒකට අනුග්‍රහ දක්වන්න. ඉතින් මේ ශක්තිය ධෛර්යය මේ සෑම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්ම දේශනාවේ ඥාය ප්‍රාර්ථනා කරගන්නවා. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං සාදු සාදු සාදු බේලවගාම සූත්‍රය ඇසුරින් ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු මෙවන් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිල් දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවන ලැබේවා. උන්වහන්සේ පතන බෝධි කියන උන්වහන්සේ නිර්වාණ බෝධිය ලැබේවා. එමෙන්න උන්වහන්සේ මෙලොවට බිහි කළ මෑණියන් වහන්සේට හැදු වැඩු පියතුමාටත් මේ පින ඒකාකාරවම පිටේවා. සිරසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ. ඔබට නිවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන් දේශකයන් වහන්සේගේ මීළඟ ධර්මානුශාසනාව නොවැම්බර් මාස 11 වන දින රාත්‍රී 8ට ප්‍රචාරය වේ. සම්මත සම්මා සම්බුදු සරණයි.